එහෙම අපේ හැමදෙරනේ මට ඊළඟ ප්‍රශ්නේ අපේ හැමදෙරනේ ටිකක් පෞද්ගලික ප්‍රශ්නකුත් වගේ නමුත් අවසරය වහන්සේගෙන් ඒක අහන්න මේ මට මොකද එහෙම අත්දැකීමක් නැති නිසා ධාන හරි අභිඥා පැත්තෙන් හරි ඔබ වහන්සේට පෞද්ගලික අත්දැකීමක් තියනවාද අපේ හැමදෙරනේ <laughs> ඒවා ගැන මම ගොඩක් කතා කරන්න යන්නේ නැත්තේ ඇත්තටම මේ එහෙම පුද්ගලික අත්දැකීමක් නෙහැ මට. ඉතින් ඒවා සම්බන්ධව අපි පොතපතෙන් ඉගෙනගෙන තියෙන දැනුමත් එක්ක තමයි කතා කරන්නේ. ඉතින් ඒවා ප්‍රායෝගිකව පුහුණු කරන්න ගියාම ඒවා නොයෙකුත් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම ගොඩක් වෙලාවට කියන්නේ අර අපි දන්නා ක්ෂේත්‍රය අපිට ස්පර්ශ කරන්න පුළුවන් පැති ගැනම අපි ප්‍රායෝගිකව කතා කරමු කියලා. ඉතින් අරවා ගැන අපිට දැනුමක් හැටියට තියෙන එක හොඳයි. හැබැයි එහෙම ප්‍රායෝගික අත්දැකීමක් මට නැහැ. එමය පැහැඳුරනේ. ඔබ වහන්සේට බොහොම පිං පිළිතුරට මේ අවසරය පැහැඳුරනේ. තෙරුවන් සරණයි.